අපේ බුදු හාමුදුරුවෝ පස්වෙනි කොටස. පසුගිය කොටසෙහි සඳහන් වුණේ අප මහා බෝසතාණන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබූ කතා පුවතයි. අද එතැන් සිට. මාගේ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු පියාණන් හට නමස්කාර වේවා. සාධූ සාධූ සාධූ කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවේ සක්විති රජ දීපංකර බුදුන් වහන්සේ පිරිණිවි වර්ෂ ලක්ෂයක් යනතෙක් උන්වහන්සේගේ සසුන පැවතුණා. අනතුරුව බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ නැතිව යාමෙන් උන්වහන්සේගේ ශාසනයද අතුරුදහන් වුණා. දීපංකර බුදුන්ගේ පරිණිර්වාණයෙන් එක් අසංකේයයක් ගෙවී එක් කපෙක කොණ්ඩඤ්ඤ නම් ශාස්ත්‍රූන් වහන්සේ කෙනෙක් ලොව පහළ වුණා. ඒ භාග්‍යවතුන් වහන්සේ සොලසා සංකේය කල්පලක්ෂයක් පාරමී පුරා බෝධි ඥානය මෝරවා තුසිත ලොව ඉපිද එහි ආයුතාක්කල් වැඩ සිට දේව ආරාධනයෙන් පසු පස්මහ බැලුම් බලා දෙව්ලොවින් චුත වී රම්මවතී නම් නුවරක සුනන්ද නම් රජකුලයේ සුජාතානම් දේවියගේ කුසෙහි පිළිසිඳ ගත්තා. එදත් දීපංකර බුද්ධවංශයේ කී ආකාරයට දෙතිස් පෙළහර ඇති වුණා. ඉපදීම සිට බුදුවීම දක්වා වූ කාලයේ ඇති වූ සියලු විශේෂ සිදුවීම් සියලු බුදුවරුන්ගේ බොහෝ දුරට එක හා සමාන වුණා. ඒ කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ අවුරුදු දසදහසක් ගිහිගෙයි වාසය කළා. උන්වහන්සේටත් රාම, සුරාම, සුභ යන උතුම් ප්‍රාසාද තුනක් තිබුණා. එහි නැටුම්, ගැයුම්, වැයුම්හි දක්ෂ, ඊතා අලංකාර ඇඳුමින් සරසන ලද පරිවාර අඟනෝ 3 ලක්ෂයක් පමණ දිනපතා නැටුම් ගැයුම් වැයුම් පවත්වනු ලැබුවා. බිරිඳ රුචිදේවී නම් වුණා. පුත්තෙම ජිනසේන නම් වුණා. අවසානයේ සතර පෙරනිමිති දැක ගිහිගේ නික්ම දසමසක් මුළුල්ලේ ප්‍රධාන් වීර්ය හෙවත් බුදුවීම පිණිස වෙරවෑයම් කොට බුද්ධත්වයට පත් වුණා. සෑම බුදුවරයෙකුටම අවිජහිත ස්ථාන හතරක් තියෙනවා. අවිජහිත ස්ථාන යනුවෙන් අදහස් කරන්නේ අත් නොහරින ස්ථාන යන්නයි. අවිජහිත ස්ථාන හතර. 1. සෑම බුදුවරයෙකුටම බෝධි පර්යංකය අත් නොහරින ස්ථානයක්. එනම් බුද්ධගයා බෝධි මණ්ඩලයයි. දෙක. එසේම සියලු බුදුවරු ඉසිපතන මිගදායෙහි දම්සක් දෙසති. මෙයද අත් නොහරින ස්ථානයකි. තුන. මාතෘ දිව්‍යරාජයා ඇතුළු දෙවිවරුනට අභිධර්මය දේශනා කර නැවත මනුලොවට පාතැබූ ස්ථානය එනම් සංකස්සපුර වනාහි අත් නොහරින ස්ථානයකි. හතර. දෙව්රම් ගඳකිලියෙහි ඇඳ පා පිහිටි තැන් සතර යන මේ ස්ථාන සතර සියලු බුදුවරයන් විසින් අත් නොහරින ස්ථාන හතරක් වුණා. එය කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවන්ටත් පොදු වුණා. උන්වහන්සේ කෙලවරක් නැති තෙද ඇති අපමණ පිරිස් ඇති පමන කළ නොහැකි ගුණ ඇති ලංවිය නොහැකි ලෝකනායක තවත් බුදුවරයෙක් වුණා. උන්වහන්සේගේ ඉවසීමෙන් පොළවට බඳු උපමා ඇත්තේද සීලයෙන් සාගරයට බඳු උපමා ඇත්තේද සමාධියෙන් මහමෙරට බඳු උපමා ඇත්තේද වුණා අනන්ත සතරකයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරා තියෙනවා අනන්ත සතර එනම් සත්ව ජාතීන්ද අහසද සක්වලවල්ද බුද්ධ ඥානයේද යන මේ සතර අනන්ත බවයි. මේ තවත් එවන් බුදුවරයෙකුගේ අතීත කතාවයි. ත්‍රිපිටකයේ කොණ්ඩඤ්ඤ බුද්ධ වංශ කතාව පටන් ගන්නේ ලස්සන ගාතාවකින්. මම හිතන්නේ එය සෑම බුදුවරයෙකුටම සාධාරණයි. ඒ නිසා එහි තේරුම ලියන්න හිතුණා. දීපංකරස්ස අපරෙන කොණ්ඩඤ්ඤෝ නාමනායකෝ අනන්ත තේජෝ අමිත යසෝ අප්පමෙය්‍යෝ දුරාසදෝ මෙහි දීපංකරස්ස අපරෙන කියන්නේ දීපංකර බුදුන්ට පසුව යන තේරුමයි කොණ්ඩඤ්ඤෝ නාම යන්නෙන් අදහස් කරන්නේ සිය ගෝත්‍රයෙන් ලැබුණු නම් ඇති යන්නයි අනන්ත තේජෝ යනුවෙන් අදහස් කරන්නේ සිය සිල්ගුණ පින්තෙදින් අපමණ තෙද ඇති එනම් යටින් අවිචයද උඩින් භවාග්‍රයේද සරසින් අපමණ ලෝකධාතුද අතර එක් පුද්ගලයෙකු හෝ උන්වහන්සේගේ මුව බලා සිටීමට සමතෙක් නම් නැත්තේය යන බවයි. අමිත යසෝ යනු අපමණ පිරිවර ඇත්තේය යන්නයි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ වසර ලක්ෂයක් වූ පිරිනිවන් කාලය තෙක් භික්ෂු ශාසනයට එක් වූ භික්ෂු සංඝයාගේ ගණන මෙතෙකැයි සීමාවක් වුණේම නැහැ. එහින් අමිත යසෝ යැයි කියනු ලැබුවා. කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවන්ටත් මහා ශ්‍රාවක sannipāta. කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවන්ටත් මහා ශ්‍රාවක sannipāත තුනක් තිබුණා. කොණ්ඩඤ්ඤ ශාස්ත්‍රුන් වහන්සේ බුදු බවට පත් වූ පළමු වස සඳවතී නුවර අසල චන්ද්‍රාරාමයේහි වාසය කළා. එහි සුචින්දර නම් මහසල් බමුණාගේ පුත් චන්ද්‍රමානව නම් කීර්තිධර බමුණ පුත් සුබද්ද නම් තරුණයාද කොණ්ඩඤ්ඤ භාග්‍යවතුන් වහන්සේ වෙතින් බණ අසා පහන් සිතින් තරුණයන් දසදහසක් සමග උන්වහන්සේ වෙතින් පැවිදිව රහත් වුණා. ඉන්පසු කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ පොසොන්පුර පසළොස්වක දින සුභද්ද තෙරුන් ප්‍රමුඛ කෙල ලක්ෂයක් පිරිවරා පාමොක් දේශනා කරනු ලැබුවා. එය පළමු සන්නිපාතයයි. ඉන් මෙපිට කොණ්ඩඤ්ඤ බුදුපුත් විජිත තෙරුන් රහත් වූ කල උන්වහන්සේ ප්‍රමුඛ කෙළ ලක්ෂයක් මැද පාමුක් දේශනා කරන්නට වුණා. ඒ දෙවැනි සන්නිපාතයයි. පසු කල දසබලයන් වහන්සේ ජනපද චාරිකා කරනසේ අනු කෙලක් පිරිවර ඇති උදේතනම් රජතුමා පැවිදි කරනු ලැබුවා. ඒ පිරිස සමග ඔහු ප්‍රධාන කොට ඇති අනු කෙලක් මහා සංගරුවන සමග භාග්‍යවතුන් වහන්සේ පාමුක් දේශනා කරනු ලැබුවා. එය තෙවැනි sannipātayai. ඊට අමතරව මෑත භාගයේහි මහා මංගල සමාගමේහි දසදහසක් සක්වල දෙවියෝ සියුම් ආත්ම භාව මවාගෙන මේ සක්වලට රැස් වුණා. එහි එක් දිව්‍ය පුත්‍රයෙක් කොණ්ඩඤ්ඤ දසබලයන් වහන්සේගෙන් පැනයක් විමසුවා. ඔහුට භාග්‍යවතුන් වහන්සේ මංගල කරුණු දේශනා කරනු ලැබුවා. එහිදී අනෝ කෙල දහසක් දෙවිවරු රහත් වුණා. සෝවාන් වූවන්ගේ ගණන නිමක් නැහැ. ඒ කාලේ අපේ බෝසතාණන් වහන්සේ විජිතාවී නම් සක්විති රජව චන්දවතී නුවර වාසය කළා. ඒ කාලෙත් අවුරුදු 90000ක් විතර ආයුෂ ඒ රාජ්‍යය සශ්‍රීක භාවයෙන් සහ මිනිසුන්ගේ පුණ්‍ය මහිමයෙන් ඉහළම තලයේ තියෙන්න ඇති. ඒ විතරක් නෙවෙයි සම්මා සම්බුදුවරයෙක් ඒ හා සමානම පුණ්‍ය මහිමයක් ඇති සක්විති රජ කෙනෙක් වගේම මතු බුදුවන බෝසත්වරයෙක් පහළ වුණු විරල කාලයක්. සමහර විට ඔබත් මමත් ඉන්න ඇති ඒ කොහේ හරි. රජකම පිය උරුමයෙන් ලැබුණත් සක්විති රජකම පිය උරුමයෙන් ලැබෙන දෙයක් නෙවෙයි. එය ලබන්න පෙර වැඩූ කුසල් මෙන්ම ආර්ය වූ දස සක්විතිවත් වඩන්නත් ඕනේ. බොහෝ දින සුවඳ පැන් සොලසකින් හිස සෝදා ස්නානයකොට පෙහෙවස් සමාදන්ව උදේ කාලයේ කහවණු ලක්ෂයක් වියදම් කොට දානයක් දී රජමාලිගයේ ඉහළම මාලයේ සිරියහනෙහි එරමිනියා ගොතා හිඳමින් තමා දුන්නා වූ දානමය පින් ආවර්ජනය කරමින් සිටීම සියලු සක්විති රජුන්ගේ ධර්මතාවයක්. එසේ ප්‍රාසාදයේ සිටින විට නිල්මැණික් සමූහයක් මෙන් දිව්‍ය චක්‍ර රත්නය අහසින් මතුවී නගරය උඩින් රජමාලිගාව දක්වා එන්න පටන් ගන්නවා. ඒ චක්‍රරත්නයෙන් විහිදෙන එළිය වර එක හිරු ලෙසත් වර එක සඳු ලෙසත් තවත් වර එක දිව්‍ය විමානයක් අහසේ ගමන් කරන ලෙසත් වගේ තමයි මිනිස්සුන්ට පෙනෙන්නේ. ඒ එක්කම එහි ඇති නිම් වලලු ගරාදි අතරින් යන සුළඟම වන්නේ වීණා දහසක් වාදනය කරන්නාක් මෙන් මිහිරි නාදයක්. ඒ නාදය නිසා ගෙවල් තුල සිටින මිනිසුන්ද එළියට එන්නේ ඒ නාදය කුහෙන්ද එන්නේ යනුවෙන් විපරම් කරමින්. අවසානයේ ඒ සියලු ජනී ජනයා ඒ සත්‍රුවන යන පැත්තට ඇදී එන්නට පටන් ගන්නවා. අවසානයේ ඒ සත්‍රුවනද රජ සඳහාම තමන්ගේ පැමිණීම දැක්වීමට මෙන් සත්වරක්ම පෞරමතින් නගරයටද ගොස් ඉන් අනතුරුව රජතුමාගේ ඇතුළු නගරය ප්‍රදක්ෂිනා කොට ඇතුළු පුරයේ සීමැදුරු කවුලුවට සමව සුවඳ මල් ආදියෙන් පහසුවෙන් පූජා කිරීමට හැකි ස්ථානයක අකුර ගැසුවාක් මෙන් නවතිනවා. මෙසේ සිටින විට ඒ නානාවිදි වර්ණ රජතුමාගේ ප්‍රාසාදය ඇතුළට වැටී සිටින හැටි රජතුමා දැක මහත් වූ ප්‍රීතියෙන් සීමැදුරු කවුළුවෙන් බලා අතීතයේ මෙන් Tamanටද සක්විති රජකම ලද බව දැන ප්‍රීති වාක්‍ය පවසන්නට පටන් ගන්නවා. අපගේ බෝසතාණන් වූ විජිතාවී සක්විති රජුන්ටත් මේ දේ මෙලෙසින්ම සිදු වුණා. මේ සත්‍රුවන කොතරම් කල් තිබේද? ඊතරම් කල් සක්විති රජකම පවතී. යම් දිනක මෙය අතුරුදන් වේද එදින සිට සත් දිනක් ඇවෑමෙන් සක්විති කිරුළද අහිමි වෙනවා. ඒ සමගම රජතුමා හට රත්න හතක හිමිකම ලැබෙනවා. එනම් 1. දිව්‍යමය චක්‍ර රත්නය. 2. දිව්‍යමය හස්ති රත්නය. 3. දිව්‍යමය අශ්ව රත්නය. 4. දිව්‍යමය මාණික්‍ය රත්නය. පහ දිව්‍යමය ස්ත්‍රී රත්නය. හය ගෘහපති රත්නය. හත පරිනායක රත්නය. එක දිව්‍යමය චක්‍ර රත්නය. ඉහත සඳහන් කළේ මේ සම්බන්ධව. සක්විති රජකම තහවුරු කරන්නේ මෙම චක්‍ර රත්නයෙන්. සාගරය කෙලවර කොට ඇති මෙම භූමිතලයේ සෑම දිසාවකටම එක් මොහොතකින් රජතුමා මැති ඇමතිවරු වගේම ඒ සමග යාමට සිත් පහළවන හැමෝම ගෙන යාමට මෙම චක්‍රරත්නයට පුළුවන්. සාගරය තුලට යන විට සාගර ජලය දෙබෑ වී විනිවිද පෙනෙන මහා ප්‍රාසාදමෙන් රැඳී තියෙනවා පමණක් නොවේ. මුතුමැණික් ආභරණ වැනි නිදන් වස්තුන් රජතුමන් වෙත පැමිණෙන්නේ කැමැති දේ ගැනීමට. ඒ නිසාම රජතුමාට කිසිම රාජ්‍යයකින් බදු අය කළ යුතු නැහැ. මෙම යානාව පෙරටු කොට යන සියලුම රාජ්‍යය යුද්ධයකින් තොරව යටත් වෙනවා. සියලු රජවරු රජතුමාට අවනත වෙනවා. ඔවුනට බදු ගෙවීම වෙනුවට දසරාජයෙන් රාජ්‍ය පවත්න යන ලෙස අවවාද කරනවා. දැනුවත් කරනවා. මේ සියලු ප්‍රතිලාභ ලැබෙන්නේ මෙම චක්‍ර රත්නයෙන්. ඒ ගැන ලියන්න තව පිටු ගණනක්ම ලියන්න වේවි. දෙක දිව්‍යමය හස්ති රත්නය. හස්ති රත්නය කියන්නේ සක්විති රජතුමාට පහළ වෙන අහසින් ගමන් කරන ධවල හස්ති රාජයාට ඔහුත් පහළවන්නේ මහා පින්බලයට ඉබේටම පිපුණු රන් පියුමක් මෙන් මනෝඥ වූ සොඬ අග ඇති 이르ධිමත් යෝගියෙකු මෙන් අහස් ගමනට සමත් මනෝසිලා සුණු ඇලුණු ඉදිරිපස ඇති රිදී පව්වෙන් මතුවුණු ශ්‍රේෂ්ඨ ඇතෙක් මෙන් විත් මගුල් ඇතා අයින් කර ඉදිරියෙන් සිටිනු දැක සතුටු වූ ඇත් ගොව්වා වහා දුව ගොස් රජුට දන්වනවා. රජ පැමිණෙන විට පිරිවර ජනයා රන්දද රනින් වියනු ලැබූ රන් දැලකින් සරසා ඇතා රජු ඉදිරියට පමුණුවනවා. රජ්ජුරුවෝ ඇතා මතට නැගීමට ඇතාව දනගස්වන්නේ නැහැ. ඒ වෙනුවට රුවන්මය ඉනිමගක් ආධාරයෙන් පිටමතට ගොඩවනවා. යායුතු තැන සිතූ සැනින් ඒ ඇත් රාජතෙම හංස රාජයකුමෙන් ඉඳුනිල් මිනි ආලෝක ධාරා සතර දිසාවට විහිදුවමින් අහසට නැගී සියලු රජවරු වෙතට ගෙන ගොස් උදේ ආහාරය සඳහා නැවත රජමාලිගාව වෙත රැගෙන එනු ලබන්නේ සුළු වේලාවකින්. තුන දිව්‍යමය අශ්වරත්නය අශ්වරත්නය කියන්නේ අහසින් ගමන් කරන අජානීය අස්රජුටයි. ඒ වගේම මේ අස්රජුටත් ඇත්රජුටත් රජුගේ සිතුම් පැතුම් සිතූ සැනින් වැටහෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මේ අයට සිතෙන් අණ දෙන්න සක්විති රජුට පුළුවන්. යායුතු දිශාව සිතීම පමණයි කළ යුත්තේ. රජ්ජුරුවෝ පෙර වගේම ඒ අශ්වයා බලාපොරොත්තුව ඉහත කී පරිදි පෙහෙවස් සමාදන් වී කරනු ලැබූ කුසල ක්‍රියා අනුස්මරණය කරන මොහොතේ තමයි ඒ අශ්ව රත්නය පහළවන්නේ. ඔහුගේ පින්තෙදින් මෙහෙයවන ලද සින්ධව කුලයෙන් මිදුලියෙන් එතු සරත් කාලයේ සුදුවලා රසක සිරිය පෑ රතුපා රතුහොම්බ සඳරැස් රසකට සමාන පිරිසිදු සිනිදු ඝනයෙන් යුත් ශරීරය කාක ගීවයක් මෙන් ඉඳුනිල් මිනිමෙන්ද කළුවන් හිසින් යුත් කළු හිස මනාව ලද්දාක් මෙන් අහසින් යන අස්රජද පහළ වනවා. අනෙකුත් සියලු දේ ඇත් රජුට සමානයි. 4. දිව්‍යමය මාණික්‍ය රත්නය. අශ්ව රත්නය ගැන ලියනකොට පාන්දර දෙකහමාර පමණ වුණා. ඒ නිසා සමහර දේ අතහැරුණා. මෙසේ පහළවන සත්‍රුවන් අතර සතරවැනි රුවන තමයි දිව්‍යමය මාණික්‍ය රත්නය. මාණික්‍ය රත්නය කියන්නේ සක්විති රජුට පහළ වෙන ආලෝකය විහිදෙන මණිකක්. මුළු මහත් රාජධානියම රාත්‍රියට හිරුමෙන් ආලෝකවත් කරන්නත් එයට පුළුවන්. රියන් හතරක් පමණ විශාල දෙකෙලවර පියුම් කෙමියක කෙලවර මෙන් වෙළෙන ලද පිරිසුදු මුතු කලාප වලින් රන් පියුමෙන් අලංකාර කළ 84000ක් මැණික් පිරිවරද සහිත තරු පිරිවරු සඳමෙන් බබලන මහා මිනිරුවණක් වේපුල්ල පර්වතයෙන් මතුව එනු ලබනවා. මෙම මාණික්‍ය රත්නය උනලී ආධාරයෙන් රියන් 60ක් පමණ එසවීමෙන් රාත්‍රී භාගයෙහි හාත්පස යොදුනක් පමණ අවකාශයෙහි එළිය පැතිරෙනවා. හරියටම මෙකල රාත්‍රී ක්‍රීඩා සඳහා ක්‍රීඩාංගන එළිය කරනවා වගේ. ක්‍රීඩාංගන එළිය කරන්නේ අධිබලති විදුලි බුබුලු දහස් ගණනකින්. මෙය එක්මැණිකකින්. ඒකයි දිව්‍යමය මාණික්‍ය රත්නය කියන්නේ. එය හිරු නැගී කලක් මෙන් ප්‍රභාස්වරයි. එයින් ගොවියෝ කෘෂිකර්මයද වෙළෙන්දෝ ආපන වැඩ සහ වෙළඳාමද ඒ ඒ ශිල්පීන් ඒ ඒ කර්මාන්තවල යෙදෙන්නේ හරියටම දහවලදී වාගේමයි. අපේ බුදුහාමුදුරුවන්ට බෝසත් වියේදී මේ සියල්ලම පහළ වුණා පමණක් නෙවෙයි ඔබ අප වෙනුවෙන් ඒ සියල්ලමත් අත්හරිනු ලැබුවා. පහ දිව්‍යමය ස්ත්‍රී රත්නය මෙසේ මිනිරුවන පහළවීමෙන් පස්සේ සක්විති රජතුමාගේ අගමෙහෙසිය ලෙස විශේෂ වූ ස්ත්‍රී රත්නයක් පහළ වෙනවා. එය සමහර විට මදු රජ කුලයෙන් විය හැකියි. එසේත් නැතහොත් උතුරුකුරු දිවයිනෙන් විය හැකියි. එසේත් නැතහොත් පුණ්‍ය අනුහසින් තමා විසින්ම ආරාධනයකින් තොරව එනු ලබන්නියක් විය හැකියි. ඕතමෝ මනාරූ ඇත්තියකි. දකින්නන් වසඟයට පත්වේ. ඒ නිසාම තම තමන් නිරත වූ කාර්යයන් පසෙකලා දුටුවන් දෙනෙත් නොපියා බලා සිටී. උතුම් වූ වර්ණ සංකලනයක් වගේ సౌందర్యාත්මකයි. ගොඩක් උසත් නැහැ, ගොඩක් මිටිත් නැහැ. ඊතා කෙට්ටුත් නැහැ, ඒ වගේම ඊතා මහතත් නැහැ. ඊතා කළුත් නැහැ, ඊතා සුදුත් නැහැ. රන්වන් පාටයි. සාමාන්‍යයෙන් මිනිසුන්ගේ වර්ණාලෝකය පිටතට පෙනෙන්නේ නැහැ. ඒත් දෙවියන්ගේ දුළොස් රියනක් පමණ දුරට විහිදෙනවා. එහෙත් ඇයගේ වර්ණය මිනිස් වර්ණය ඉක්ම වූ එහෙත් දිව්‍ය වර්ණයට නොපැමිණියා වූ ඒ දෙකට අතර වූ ප්‍රභාෂ්වර බවක්. ඇයගේ සිරුරේ ස්පර්ශයද විශේෂයි. එය මෙවැන්නක්. ඉඹුල් පුළුන්වල හෝ කපු පුළුන්වල යම්බඳු ස්පර්ශයක් ඇද්ද එබඳු ස්පර්ශයක් ඒ විතරක් නෙවෙයි ශීත කාලයේ ඒ ස්ත්‍රී රත්නයගේ ශරීරය උණුසුම් වෙනවා එයින් රජතුමාට යහනේදී උණුසුම ලැබෙනවා ඒ වගේම උණුසුම් කාලයේදී ඇයගේ වත සීතල වෙනවා එයින් උණුසුම අධික අවස්ථාවල ඇයගේ පහස සිසිලස ගෙන එනවා. ඒ ස්ත්‍රී රත්නයේ ශරීරයෙන් සඳුන් සුවඳ නිරන්තරයෙන්ම විහිදෙනවා. මුව විවර කරන සෑම වතාවකම නිල් උපුල් මල් සුවඳ හමනවා. ඇය රජු දුටු විගස ගින්නෙන් දැවුණාක් මෙන් පළමුව හුන් අසුනෙන් නැගී සිටිනවා. ඒ වගේම රජු අවදිවීමට කලින් අවදි වී සැරසී සිටිනවා. ඒ වගේම රජු හිඳගත් විට තල් වැටින් පවන් සැලීම ආදිය කොට රජු සැතපුන පසුව නින්දට යනවා. දේවයනි කුමක් කරම්ද? ඔබහට අවශ්‍ය යමක් ඇද්ද? යනාදී ප්‍රිය තෙපුල් තෙපලමින් වචනයෙන් පවා කීකුරු බව දක්වමින් දාසියක් මෙන් හැසිරෙනවා. ප්‍රියමනාපව හැසිරෙනවා. යමක් රජු ප්‍රිය නම් ඒ දේම කියනවා. අකමැති දේ කතා කරන්නේ නැහැ. කරන්නේත් නැහැ. මේ සියල්ලම පාරිශුද්ධ වූ ආචාරශීලීත්වයේ උපරිමය නිසාම වන අතර කපටි කෛරාටික බව නිසා නොවන බවත් මතක තියාගන්න ඕනේ. ඇය කිසි කලෙක රජු ඉක්මවා නොහැසිරෙයි. බොහෝ සිල්වත් වෙයි. රාගාදී කෙලෙස් තුනී වූ වෙක් වෙයි. ඒ නිසාම අනාචාරයේ නොහැසිරෙන පතිවෘතාව දිවිහිමියෙන් රකින තැනැත්තියක් වෙයි. ඒ නිසාම රජු හැර අන් පුරුෂයෙක් සිතින්වත් නොපතයි. එසේනම් කයෙන් කියනුම කවරේද? මේ කියවන ඔබ ස්ත්‍රියක් නම් ඔබටත් එවැනිම ස්ත්‍රී රත්නයක් විය හැකි. මෙය කියවන ඔබ පුරුෂයෙක් නම් ඔබටත් සක්විති රජකම හිමි කරගත හැකි. අවශ්‍ය වන්නේ දාන සීල පාරමිතා පිරීම පමණයි. 6. ගෘහපති රත්නය. ගෘහපති රත්නය කියන්නේ සක්විති රජතුමාගේ සියලු ධනය වස්තුව පහසුවෙන් පැවැත්වීම සඳහා පහළ වෙන උත්තමයෙකුට. ඔහු උපදින්නේ මහත් සම්පත් ඇති මහත් භවභෝග ඇති උසස් සිටුකුලයක සිටුවරයෙකු ලෙසයි. ඔහු රජතුමාගේ ධනය වස්තුව පාලනය කරනවා පමණක් නෙවෙයි. රජ්ජුරුවන්ට ධනය රැස්කර දෙන ගහපති සිටුවරයාද වෙනවා. ඔහුට උපතින්ම ලැබෙන විශේෂ ලාභයක් තියෙනවා. ඒ තමයි දිවස්. එය ලැබෙන්නේ ඔහු පෙර භවයන්හි කළ කුසල කර්ම විපාකයන්හි ප්‍රතිඵලයක් ලෙසත් සත්‍රුවන ආනුභාවය නිසාත්මයි. ඒ දිවස ඔහුට පෘථිවිතලය මත සාගරය තුල හෝ පොළව යට හෝ යොදුනක් පමණ දුර ඇති නිධාන පෙන්වනවා. කරුවන් නැති නිධාන එය රජ්ජරුවන්ට පෙන්වා හිමිකර දෙනු ලබනවා. මේ ගැන ලස්සන විස්තරයක් දීඝනිකායේ මහා සුදස්සන සූත්‍රයේ තියෙනවා. මේ එහි දැක්වෙන අයුරුයි. නැවතද අනිකක් නම් ආනන්දය මහා සුදර්ශන රජුහට ගෘහපති රත්නයක් පහළ වූයේය. ඒ ගෘහපති රත්නයට කුශල විපාකයෙන් දිවස් පහළ විය. යමකින් අයිතිකාරයන් ඇති වූද නැති වූද නිධාන දකීද එබඳු දිවසකි. ඒ ගෘහපති රත්නය මහා සුදර්ශන රජ වෙත පැමිණ මෙසේ කීවේය. දේවයන් වහන්සේ උත්සාහ නොකළ මැනව. මම ඔබ වහන්සේගේ ධනයෙන් වුවමනා කටයුතු කරන්නෙමි. ධනයෙන් පැවරීය. ආනන්දය පෙර වූවක් කියමි. මහා සුදර්ශන රජ ඒ ගෘහපති රත්නය විමසනු පිණිස නැවකට නැගී ගංගානම් ගඟ මැද දියපාරට පැමිණ ගෘහපති රත්නයට මෙසේ කීය. ගෘහපතිය මට රත්‍රණින් ප්‍රයෝජන ඇත්තේය යනුයි මහරජාණනි එහිනම් නැව එක් ගොඩකට පමණුවනු මැනව යැයි කීය ගෘහපතිය මට මෙහිදීම රන්රුවනින් ප්‍රයෝජන ඇත්තේය යැයි කීය ආනන්දය එවිට ඒ ගෘහපතිරත්නය දෝතින් දිය දෙබෑකොට රන්රුවනින් පිරී ඇති නිදිකුම්භයක් එහෙම නැත්නම් නිධාන කලයක් ඔසවා මහා සුදර්ශන රජුට මෙසේ කීය. මහරජාණෙනි මෙපමණකින් ප්‍රමාණද මහරජාණෙනි මෙපමණකින් කරන ලද්දේද මහරජාණෙනි මෙපමණකින් පුදන ලද්දේදැයි ඇසීය. මහා සුදර්ශන රජතෙමේ ගෘහපතිය මෙපමණකින් ප්‍රමාණය ගෘහපතිය මෙපමණකින් කරන ලද්දේය ගෘහපතිය මෙපමණකින් පුදන ලද්දේය යයි කීය ආනන්දය මහා සුදර්ශන රජුට මෙබඳු ගෘහපති රත්නයක් පහළ වූයේය ඒ විජිතාවේ සක්විති රජතුමාටත් එවැනිම ගෘහපති රත්නයක් සිටියා 7. පරිනායක රත්නය. හත්වෙනි රත්නය පරිනායක රත්නයයි. මීට පෙර සඳහන් කළ ගෘහපති රත්නය පහළ වූවායින් පස්සේ සක්විති රජ කෙනෙකුගේ සියලු කෘත්‍ය සම්පාදනය කිරීමේ සමර්ථ පරිනායක රත්නයක් පහළ වෙනවා. ඒ තමයි රජතුමාගේ වැඩිමහල් පුත්‍ර රත්නය. සාමාන්‍යයෙන් සක්විති රජ කෙනෙකුට පුතුන් දාහක් ලැබෙන බව සඳහන්. බොහෝ විට ධර්මයේ සඳහන් වන්නේ පරිනායක රත්නය වැඩිමහල් පුත්‍ර රත්නය බවයි. සක්විති රජතුමාගේ ඇවෑමෙන් ඊළඟ සක්විති රජකම සහ රාජ්‍ය ලබාගන්නේ මේ පරිනායක රත්නයයි. ස්වභාවයෙන්ම ඔහු පඬිවරයෙක්, වික්තෙක්. නුවණැත්තෙක්. ඔහු රජතුමාට වෙහෙසෙන්නට දෙන්නේ නැහැ වගේම රජතුමාත් පෞද්ගලික අත්‍යවශ්‍යතාවයන් සහ රාජ්‍ය පරිපාලනය සඳහා අවශ්‍ය සියලුම කටයුතු පවරන්නේ ඔහුට. රජතුමාගේ පින්වත්කම නිසාත් ඔහුගේ කර්මානුභාවයනුත් ඔහු ඉපදෙන්නේ අනුන්ගේ සිත් දැනගන්නා ඥානයද සමගින්. ඔහුට පුළුවන් යුදුන් දොළහක් ඇතුළත රජපිරිසේ සිත් හැසිරෙන ආකාරය ගැන රජතුමාව දැනුවත් කරන්න. ඒ මගින් රජුට හිතවත් වගේම අහිතවත් අයවත් වෙන් කර හඳුනාගන්න සමත් වෙනවා. මේ අයුරින් කිසිම මැති ඇමිතියෙකුට පරිනායක රත්නයට හොරා සතරකන් මන්ත්‍රණයක්වත් කරන්නට වෙන්නේ නැහැ. ඒ නිසාම රාජ්‍යය ඊටමත් දැහැමින් සෙමින් සමගි සම්පන්නව පාලනය වෙනවා. විජිතාවේ සක්විති රජතුමා නොහොත් අපගේ බෝසතාණන් වහන්සේටත් එවැනි ලොකු පුතෙක් හිටියා. ඇත්තෙන්ම අපි හැමෝටමත් ලොකු පුත්තු ඉන්නවා. ඒ අයට ඉහතින් කියෝ 이르දි බල නැතත් අපගේ දුක සැප හොයා බලනකොට අපිට දැනෙන්නේ හරිනායක රත්නයක් වගේ නෙවෙයි සක්විති රත්නයක් විදිහටයි. සක්විති කිරුල සඳහා පිරිය යුතු සක්විතිවත්. සක්විති රජෙකු තුළ තිබිය යුතු දස සක්විතිවත් දැක්වෙන්නේ දීඝනිකායේ පාටික වග්ග පාළියට අයත් චක්කවත්ති සීහනාද සූත්‍රයෙහි. එහි සඳහන් කර ඇති අන්දමට ඉහත කියූ සත්‍රුවන් පහළවීමෙන් සක්විති රජකමට පත්වන්නේ මේ සක්විතිවත් වලින් සමන්විත රජ කෙනෙක් පමණයි. ඒ විතරක් නෙවෙයි. ඒ සක්විති රජකම සුරැකෙන්නේ ඒ සක්විතිවත් රකින්නතා කල් පමණයි. ඒ නිසා මුලදී රැක පසුව නොරැක ඉන්නත් බැහැ. එහෙම වුණොත් චක්‍රරත්නය අතුරුදහන් වෙනවා. ඒ සමගම දින 7කින් සක්විති රජකමත් අහිමි වෙනවා. ඒ සක්විතිවත් දැන ගැනීම සක්විති නොවුනත් අපගේ පාලකයන්ටත් වැදගත් වේවි. ඒ නිසා එයත් කෙටියෙන් සඳහන් කරන්න හිතුණා. 1. ධර්මයෙහි පිහිටා ධර්ම රත්ණයට සත්කාර කරමින් ධර්මය ගරු කරමින් ධර්මය ප්‍රිය කරමින් ධර්මය පුදමින් ධර්මය වඳිමින් ධර්මද්වජයක්ව ධර්ම කේතුවක්ව ධර්මය ප්‍රධාන කොටගෙන සිය අඹුදරුවන් සීලය අනුව හැසිරීමෙහි පිහිටුවා ඔවුනට කළයුතු ධාර්මික ආරක්ෂා පිළියල කිරීම. දෙක. බලසෙනගද සීලයෙහි පිහිටුවා ඔවුනට කළයුතු ධාර්මික ආරක්ෂා පිළියල කිරීම. තුන ක්ෂත්‍රීයන්ද සීලේහි පිහිටුවා ඔවුනට කළ යුතු ධාර්මික ආරක්ෂා පිළියෙල කිරීම. හතර බ්‍රාහ්මණ ගෘහපතීන්ද සීලේහි පිහිටුවා ඔවුනට කළ යුතු ආරක්ෂාව පිළියෙල කිරීම. පහ නිගම ජනපදවාසීන්ද රැක ගැනීම. හය මහන බමුණන්ද රැක ගැනීම. 7. සිව්පාවුන් හා කුරුල්ලන්ද ජීවිත දාණයෙන් ආරක්ෂා කිරීම. 8. සිය රටෙහි අධර්ම ක්‍රියා නොපවත්නා ලෙස කටයුතු කිරීම. 9. සිය රටෙහි ජීවත්වන දුප්පතුන්ට කෑම බීම ධනය මෙන්ම අවශ්‍ය සියලුම රුචි අරුචි වලින් සංග්‍රහ කිරීම. දහය සිය රටෙහි ලෞකික ආශා ආදී මදයෙන් හා පංචකාම ගුණයෙන් වෙන් වූ ඉවසීමෙහි හා කරුණාවන්ත භාවයෙහි පිහිටියා වූ රාගාදී দমনය කළ සමනය කළ විනාශ කළ යම් මහන බමුණු කෙනෙක් වේද ඔවුන් කරා කලින් කල පැමිණ ස්වාමීනි කුශලය නම් කුමක්ද? අකුශලය නම් කුමක්ද? වරද නම් කුමක්ද? නිවරද නම් කුමක්ද? කුමක් සේවනය කළ යුතුයද? කුමක් සේවනය නොකළ යුතුයද? කුමක් කරනු ලබන්නා වූ මට බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස වන්නේද? කුමක් හෝ කරනු ලබන්නා වූ මට හිත පිණිස සැප පිණිස වන්නේදැයි ප්‍රශ්න කළ යුතුය. මෙසේ උන්වහන්සේලාගෙන් අසා යමක් අකුසල්ද එය අත්හැරිය යුතුය. යමක් කුසල්ද එය පිළිගෙන පැවතිය යුතුය. මේ සියල්ල නිවැරදි සක්විතිවත් ලෙස හඳුන්වනවා. අපේ බෝසතාණෝ මේ සියලු වත් පිළිවත් ඒ ආකාරයෙන්ම පිළිපැද තිබුණා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සහ ඌර්ණ රෝමකූප ධාතුව. විජිතාවී සක්විති රජතුමා ගැන බොහෝ විස්තර මට ත්‍රිපිටකයේ හමු වුණේ නැහැ. ඒ නිසා ත්‍රිපිටකයේ අනෙකුත් සක්විති රජවරුන් ගැන ලියලා තියෙන පොදු කරුණු බොහෝ තැන්වලින් උපුටා ගත්තා. ඒ දීඝනිකාය මහා වග්ගපාලී මහා සුදස්සන සූත්‍රය ඒ වගේම දීඝනිකාය පාටික වග්ගපාලි චක්කවත්තී සීහනාද සූත්‍රය සහ එහි අටුවාවන් වගේම බුද්ධ වංශ අටකතා අටුවාව යන ග්‍රන්ථවලින් ඔබට මා ලීවාට වඩා ඊටමත් රසවත් විස්තර මේ සූත්‍ර කියවීමෙන් ලබා ගන්න පුළුවන්. සක්විති කිරුල කියන්නේ මේ පෘථිවි තලයේ ලෞකික මිනිසෙකුට පැමිණිය හැකි ඉහළම කිරුල විතරක් නෙවෙයි. පෘථිවි තලය මත ලැබිය හැකි උපරිම සැප වගේම බලය ලබන පදවියයි. ඒ වගේම පෘථිවි තලය මත ලැබිය හැකි ඉහළම ලෝකෝත්තර කිරුල තමයි බුද්ධත්වය. මේ පදවි යුගලයේම ලැබෙන්නේ උත්තරීතර මනුෂ්‍ය රත්නයකට. ඒ නිසාම උපතේදීම මෙවන් උත්තරීතර මනුෂ්‍ය රත්නයකට පිහිටන විශේෂ දේහ ලක්ෂණ 32ක් වෙනවා. ඒව දේහ ලක්ෂණ විද්‍යාවේදී දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වශයෙන් හඳුන්වනවා. බුදුවරයෙකුට හා සමානවම සක්විත රජතුමෙකුටත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ එක හා සමානව පිහිටනවා. එහෙත් එකම එක වෙනසක් තියෙනවා. ඒ දෙබැම අතර රජත හිම කැටයක් මෙන් දීප්තිමත්ව බබලන සුදු කෙස් ගස නොහොත් ඌර්ණ රෝම කූපයයි. බුදුරජුන්ගේ නාසිකාවට ඉහලින් නලල මැද පිහිටා ඇති ඌර්ණ රෝමය පිළිබඳ විස්තර කරන අටුවාව ඌර්ණ රෝමය අගින් අල්වා ඇද්ද විට අර්ධ බාහුවක් පමණ වන බවත් අත්හල විට දකුණට කරකැවි උඩු අක්ව පවතින බවත් රන් පෝරුවක් මත දිලෙන රිදී බුබුලක් මෙන් රන් කලයකින් වැగిරෙන කිරිදහරක් මෙන් අරුණා ලෝකය පහළ අහසේ ඖෂධී තාරකාව මෙන් ආලෝකමත්ව රශ්මි විහිදුවන බවත් කියනවා එමෙන්ම එය යම් තැන්වල භූරිදත්ත නාගරාජයා තුඹස මත දරණලා සිටින ආකාරයට සමාන කරන අතර නලන මැද රන් පලක බැඳ තිබූ රිදී බුබුලක් මෙන් බබලන බව වර්ණනා කරනවා. මේ සියල්ල බුදුහාමුදුරුවන්ට පිහිටි ඌර්ණ රෝම කූපයේ ලක්ෂණයි. එහෙත් සක්විති රජතුමාගේ මේ රෝම කූපය රත්රන් පාටින් යුක්ත වෙනවා. ඒ වගේම එය වමට කැරකී අග කොටස පහතට බර වී තිබෙනවා. එය පමණයි ඇති එකම වෙනස. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ විස්තර කරනවා නම් එය සතර ආකාරයකට විස්තර කරන්න ඕන බව නායනය අරිය ධම්ම මහානායක හාමුදුරුවන්ගේ දේශනාවකින් ඇහුවා. ඒ මේ ආකාරයට 1. ඒ එක් එක් මහා පුරුෂ ලක්ෂණ සඳහා කර තිබූ කුසල කර්මය 2. ඒ මහා පුරුෂ ලක්ෂණයට උපමාව 3. මහා රූප ලක්ෂණය 4. එහි වර්තමාන ආනිසංස ඒ ආකාරයට විස්තර කරන්න තරම් මාහට කාලය මදි. එහෙත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියා YouTube-හි සෙවීමෙන් ඒ අතිපූජනීය නා උයනය අරිය ධම්ම මහානායක හාමුදුරුවන්ගේ දේශනයට ඇහුම්කන් දෙන්න පුළුවන්. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ මම ලියන්නේ නැහැ. එය පහසුවෙන්ම සොයාගත හැකි නිසා. අප මහා කාරුණිකයාණන් වහන්සේට අද වගේම එදාත් ඒ මහා දෙතිස් පුරුෂ ලක්ෂණ තිබුණා. ඒ වගේම සක්විති රජ කෙනෙකුට පමණක් විශේෂ වූ එද්දි සතරක් තියෙනවා කියලා මහා සුදස්සන සූත්‍රයේ කියනවා. එය මෙලෙසයි. සක්විති රජුන්ගේ සතර ඉර්ධි. 1. සක්විති රජ අන් මනුෂ්‍යයන්ට වඩා අතිශයෙන් මනා වූ රූප සෝභා ඇති දැකීමට ප්‍රිය වූ සතුට ගෙන දෙන්නා වූ උතුම් වර්ණ සම්පත්තියෙන් යුක්ත වෙනවා. 2. රජු සෙසු මිනිසයන්ට වඩා බොහෝ කල ජීවත් වන්නෙක් වෙනවා වගේම දීර්ඝායු ඇත්තෙක් වෙනවා. 3. සක්විති රජු අන්‍ය මිනිසයන්ට වඩා ආබාධ අඩු කෙනෙක් වෙනවා. රෝග අඩු කෙනෙක් වෙනවා. ඊතා මදද නොවූ වැඩිද නොවූ සමව ආහාර දිරවන ගින්නෙන් යුක්ත වනවා. 4. එලෙසම සියලු රටවැසියන් වගේම ගෘහපතීන්ටද බ්‍රාහ්මණ ගෘහපතීන්ටද ප්‍රියවනවා, මනාප වනවා. හරියටම යම්සේ පුත්‍රයන්ට පියා ප්‍රිය වේද, මනාප වේද, එමෙන්ම සක්විති රජද ගෘහපතීන්ට බ්‍රාහ්මණ ගෘහපතීන්ට ප්‍රියවනවා මනාප වනවා ඒ නිසාම රජතුමා අශ්වරත්නයේ නැග වීති සංචාරය කරන අවස්ථාවේ සෙමින් රථය පදවන ලෙස ඔවුන් වැඳ වැටී ඉල්ලා සිටිනවා ඒ වෙන එකක් නිසා නෙවෙයි වැඩි වෙලාවක් දැක ගැනීමට අප මහා බෝසතාණන් වහන්සේද මේ මහා සතර වැදෑරුම් ඉන්ද්‍රියෙන් යුක්ත වුණා. මේ සියල්ලම සඳහන් කළේ සක්විති කිරුලත් එහි පාරිශුද්ධ භාවයත් එහි අසමසම බලයත් එහෙත් අවසානයේදී ඔබ අප වෙනුවෙන් ලොවෙහි ඒ ශ්‍රේෂ්ඨ වූ කිරුලද බෝසත්වරයන් විසින් අත්හරින බව පැවසීමටයි. ඉහතින් සුළු වශයෙන් සක්විති රජ කෙනෙකුගේ මහේශාක්‍ය භාවය විස්තර කෙරුණා. ඒ සියලුම තේජාන්විත බල පරාක්‍රමයෙන් යුතු විජිතාවේ සක්විති රජ නොහොත් අපගේ සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ තවත් බෝසත් උපතක් ලබා උතුම් රාජරාජ මැති ඇමතිවරුන් පිරිවරා චන්ද්‍රවතී නුවර සිට අපමණ රුවන් දරන මේ මහා සයුරද මුළු මහත් පොළවද දැහැමෙන් සෙමෙන් කිසිම දඬුවමකින් තොරව අශාස්ත්‍රයෙන් එහෙම නැත්නම් ආයුධවලින් තොරව පාලනය කරනු ලැබුවා. ඒ කාලේ කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ කෙල ලක්ෂයක් රහතන් වහන්සේලා පිරිවරා ජනපද චාරිකාවේ යෙදෙන අතර චන්ද්‍රවතී නුවරටත් වැඩම කරනු ලැබුවා. ඒ විජිතාවේ සක්විති රජු මේ බව අසා ඊටමත් සතුටු සිතින් පෙරගමන් කොට කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ බැහැදක ඒ කෙල ලක්ෂයක් භික්ෂු සංඝයා හට ආවාස ලැහැස්ති කරනු ලැබුවා. ඒ විතරක් නෙවෙයි. පසුදින කොණ්ඩඤ්ඤ බුදු පියාණන් වහන්සේ ඇතුළු ඒ මහා සංගරුවනට දනටද ආරාධනය කරනු ලැබුවා. එයින් නොනැවතුණු අපමහා බෝසතාණන් වහන්සේ සසරේ පුරුදු පුහුණු කළ දාන පාරමිතාවය අනුහසින් තවත් තුන් මසක් මෙහිම වැඩ සිටිනා ලෙස කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවන් ඇතුළු පිරිසට ආරාධනය කරනු ලැබුවා. එය උන්වහන්සේ විසින් ඉවසා වදාරනු ලැබුවා. ඒ අසදෘශ දාණයට තුන් මසක් පිරු අවසානයේදී ඒ මහා කාරුණිකයාණන් වහන්සේ අප මහා බෝසතාණන් වහන්සේට දෙවැනි නියත විවරණය ලබා දී මතු ගෞතම බුද්ධ රාජ්‍යය පිහිටවනු බව පවසමින් සත් ධර්මය දේශනා කරනු ලැබුවා. දසදහසක් සක්වල දෙවුන් බඹුන් සාදුනාද දුන්නා. ප්‍රීති ഘോഷා පැවැත්වුවා. මෙය අසා ඊටමත් පැහැදුණු ඒ විජිතාවේ සක්විති රජ අවසානයේ සක්විති රජකම අතහැර මහන වී තුන් පිටකයම හදාරා අට සමවත් පසභිඥා උපදවා නොපිරිහුණු දැහැනින් යුතුව බඹලොව උපන්නා. මීට පෙර ලියන්න අමතක වූ විශේෂ කරුණක් තිබුණා. ඒ කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවන්ට බුද්ධත්වයට සෙවන දුන් බෝධි වෘක්ෂය වන සල්කලන වෘක්ෂය ගැන. ඒ සල්කරන වෘක්ෂය හටගන්නේ බුදුවරයෙකු හෝ සක්විති රජ කෙනෙකු පහළ වූ කාලයක පමණයි කියලයි පෙළේ සඳහන් වන්නේ. වෙනත් කාලයක දකින්නට ලැබෙන්නේ නැහැ. එහි තවත් විශේෂත්වයක් වන්නේ එක් දිනකින්ම නැගී සිටීමයි. කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවන්ගේ කාලයේ පිරිණිවෙන භික්ෂූන් වහන්සේලා අහසට නැග නිල්වලා චීවරගත විදුලියක් මෙන් හාත්පස බුබුලුවා තේජෝ ධාතුවට සමවැද උපාදාන රහිතව ගිනිසිලු නිවී යන්නාක් මෙන් නිවී පිරිනිවන් පෑම සුලභ දසුණක් වුණා. කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේත් සියලු බුදුකිස නිමවා ලක්ෂයක් අවුරුදු ආයු වළඳා චන්ද්‍රාරාමයේහි අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවා. උන්වහන්සේ දීර්ඝායුෂ්ක බුදුවරයෙකු බැවින් ධාතු විසිරුණේ නැහැ. ඒක ඝනවම රන් පිළිමයක්සේ පැවතුණා. මිනිසුන් සහ දෙවියන් එකතුව ඒ ධාතු නිධන් කෙරූ චෛත්‍යය සත්‍යදුනක් උසට කරවනු ලැබුවා. කොණ්ඩඤ්ඤ බුද්ධ වංශය නගරය බ්‍රහ්මවතී නුවර ගෝත්‍රය කොණ්ඩඤ්ඤ ජාතිය ක්ෂත්‍රීය පියා සුනන්ද ක්ෂත්‍රීය රජතුමා මව සුජාතා දේවිය ප්‍රාසාදත්‍රය සුචි සුරුචි සුභ අග්‍ර මහේෂී රුචි දේවී දේවිය පුත්‍රයා විජිතසේන කුමරු අගාර වාස අවුරුදු දස දහසයි අභිනිෂ්ක්‍රමණය ආජඤ්‍ය රථයකින් නික්මුණහ ප්‍රධන් වීරය මාස 10ක් ප්‍රධන් වීරය වැඩිය කිරිපිඬු යශෝධරා සිටුදු කුසතන සුනන්ද ආජීවක බෝධිය සල් කලන දම්සක් දෙසීම අමරවතිය නුවර දේව වනයෙහි ශ්‍රාවක සන්නිපාත ශ්‍රාවක සන්නිපාත තුනක් විය අග්‍ර ශ්‍රාවක දකුණත් සව් භද්‍ර තෙරුන් අග්‍රශාවක මමත් සව්. සුභද්‍ර තෙරුන්. අග්‍රශ්‍රාවිකා දකුණත් සව්. තිස්සා තෙරණිය. අග්‍රශ්‍රාවිකා වමත් සව්. උපතිස්සා තෙරණිය. අග්‍ර උපස්ථායක අනුරුද්ධ භික්ෂුව. උපස්ථායකයෝ සෝන උපසෝන. උපස්ථායිකාවෝ නන්දා සිරිමා ආයු ප්‍රමාණය අවුරුදු ලක්ෂයයි. පරිනිර්වාණය චන්ද්‍රාරාමයෙහි බෝසතානෝ විජිතාවේ නම් සක්විති රජව විවරණ ලැබීය. මතු සම්බන්ධයි. මතු සම්බන්ධ කරුණු. දසදහසක් සක්වල වසර අනෝදහසක් ආලෝකය පැතිර වූ මංගල බුදුරජාණන් වහන්සේ සහ ඉන් පසු පහළ වූ බුදුපියාණන් වහන්සේලා. උපුටාගත් මූලාශ්‍ර දීඝනිකායේ මහා සුදස්සන සූත්‍රය දීඝනිකායේ චක්කවත්තී සීහනාද සූත්‍රය සහ එහි අටුවාවන් බුද්ධ වංශ අට්ඨකතා සහ ජාතක අට්ඨකතා අපේ බුදුහාමුදුරුවෝ ලිපි පෙළෙහි සියලුම ශ්‍රව්‍යපට කලන මිතුරෝ ඉන්ටර්නැෂනල් YouTube චැනලයෙන් ඔබට ලබාගත හැක. එරුවන් සරණයි. Thank you.